මෝර පරිත්තං උදේතයං චක්කුමා ඒක රාජා හරිස්සවන්නෝ පඨවික්පබාසෝ තන්තං නමස්සාමි හරිස්සවන්නං පඨවික්පබාසං තයඤ්ඤ ගුත්තා විහෙරේන දිවසං යේ බ්‍රාහ්මනා වේදගු සම්බදම්මේ තේමේ නමෝ තේච මං පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුත්තානං නමෝ විමුත්තියා ඉමං සෝපරිත්තං කତ୍වා මෝරෝ චරති සනා අපේතයං චක්කුමා ඒකර පඨවිප්පබාසෝ කන්තං නමස්සාමි හරිස්සවන්නං පඨවිප්පබාසං තයං ජෙගුත්තා විහෙරේ මුරත්තිං ये ब्राह्मणा वेदगो सम्बदम्मे ते मे नमो ते මං පාලයන්තු නමතු බුද්ධානං නමතු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා ඉමං සපරිත්තං කତ୍වා මෝරවාසම කප්පයිති